හොඳයි. බුද්ධික මහත්මයාගේ මයික් එකේ සම්බන්ධතාවය නැති වෙලා මොකක් හරි ගැටලුවක් ඇති. හොඳයි එහෙනම් ප්‍රශ්න එපමණක් නිසා අපි ධර්ම සාකච්ඡාව අද මේ පමණකින් නිමවටපත් කරමු. අද දවසෙත් ගොඩාක් වටිනා ප්‍රශ්න ඇහුවා. හැබැයි අද ටිකක් ඊතරම් ප්‍රායෝගික නොවන න්‍යායාත්මක ප්‍රශ්නත් සමහරු ඇහුවා. ඒ කියන්නේ දැන් අර ඒවා ඉතින් දැනගන්නට අවශ්‍ය කාරණා වෙන්නට පුළුවන්. හැබැයි ඉතින් ඒවා අපට තරම් ප්‍රායෝගික නෑ. දැන් අර ධාන වඩලා ඒ එහෙම නැත්නම් භාවනා කරනකොට ඒ මතුවෙන ආලෝකයෙන් අර රූප වෙන් කරලා දකින්න පුළුවන්ද වගේ ඒවා. ඉතින් ඒවා අහන කෙනාට ප්‍රායෝගිකත් නෑ මට ප්‍රායෝගිකත් නෑ මොකද මම ඒ මට්ටමට මනස ගෙනihilලත් නෑ අහන කෙනා ඒ මට්ටමට ගිහිල්ලත් නැහැ. එතකොට ඒවා අපිට ඒතරම් ගෝචර වෙන්නේ නැති කාරණා. ඉතින් ඒවා පිටිබඳව අපි සොයලා විමසලා ධර්මයේ කොහොමද කියවෙන්නේ කියන එක දැනගැනීම වරදක් නෙමෙයි. නමුත් ඊට වඩා අපිට ගොඩාක් දේවල් තියෙනවා ප්‍රායෝගිකව අපි මේ පුරුදු පුහුණු කරන කාරණා සම්බන්ධව අපිට විසඳා ගත යුතු, විමසා ගත යුතු තැන් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් සතුටු වෙනවා එහෙම එදිනදා Taman පුරුදු පුහුණු කරන ධර්මකාරණා සම්බන්ධව මේ අභිධර්ම කාරණා වුණත් Tamanට ඒ පුරුදු පුහුණු කිරීමේදී දැනගත යුතු තැන් පිළිබඳව වඩාත් අවධානය යොමු කරලා විමසනවා නම් ඒක විමසන කෙනාටත් අහන කෙනාටත් දෙකොල්ලටම ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි සමග ගොඩාක් දෙනෙක් කියලා තියෙනවා ස්වාමින් වහන්සේලාත් ඒ වගේම ගිහි පින්නතුණුත් කියලා තියෙනවා ධර්ම දේශනාවෙන් පමණක් නෙමෙයි මේ සාකච්ඡාවෙන් ගොඩාක් දේවල් ඒ අය ඉගෙන ගන්නවායි කියන බව. මොකද වෙන කෙනෙක් අහන ප්‍රශ්නය ඒ ඒක ප්‍රශ්නය සහ ඒකට දෙන උත්තරයත් එක්කලා ඒගොල්ලන්ට ගොඩාක් තව පැත්තක් විවෘත වෙනවා. විවෘත වෙලා ඒවා තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ අවශ්‍ය තැන්වලදී ඒවා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ වගේ තමන්ටත් මේ ධර්මානුධම් ප්‍රතිපත්තියෙහි වැඩෙන්නට අවශ්‍ය කාරණා සහ අන් අයටත් ඒ විදිහට වැඩෙන්න උපකාර වෙන ප්‍රායෝගික කරුණු කෙරෙහි අපි වැඩිපුර අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත් කියන බව බොහොම මෙත්සිතින් හැම දිනාටම සිහිපත් කරනවා. ඉතින් අද දවසෙත් ඒ වගේ ප්‍රායෝගික දහම් කරුණු ගොඩාක් අපි කතා කළා. ඉතින් අදත් මේ ධර්ම දේශනාවට සාකච්ඡාවට සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කළ ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලා ඒ වගේම ගිහි පින්වත් ඔබ හැමදෙනාටම මේ ජනිත කරගත් සියලු කුසල් ප්‍රඥාව දියුණු කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු එවනම් ලබන සතියේ අපි ධර්ම සාකච්ඡාව කෙරෙන්නේ නැහැ. කියන්නේ ජූනි මාසේ 7 වෙනිදා ධර්ම සාකච්ඡාව කෙරෙන්නේ නැහැ. ඊළඟ සතියේ ධර්ම සාකච්ඡාව පැවැත්වෙනවා. බයි හැම දිනාටම කරවන් සාග. සාදු සාදු සාදු. පුරා පැය දෙකමාරකට ආසන්න කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ දහම් සාකච්ඡාවේදී අපගේ ගැටලුවලට පිළිතුරු සැපයූ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ සිදු කළා වූ ඉමහත් ධර්ම දානමය කුසලය ස්වාමින් වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීම පිණිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු